හයවැනි පරිච්ඡේදය අබිනිෂ්ක්‍රමණය රහතුන් වහන්සේලා 509ම රැස්වීම ශාලාවේ රැස්ව සිටිති ආනන්ද හිමියෝ කතිකාසනය අසල සංසුන්ව සිටිති ඔහු පැය ගණනාවක් කතා කළද වෙහෙසක් නොපෙන්වයි ඔහුගේ මුව කමල පුරා සතුට විහිදී ඇත සභාව අමතා ඔහු කතා කරයි දැන් අප බුදුන් වහන්සේගේ දීර්ඝ දේශනා 34න් බොහෝ කොටස් අවසන් කර ඇත මහා පරිනිබ්බාන සූත්‍රය අපේ අවසාන රැස්වීම දක්වා තබා ගනිමු මේ හැරෙන්නට තවත් කිහිපයක් පසුව කෙරෙන රැස්වීම් වලදී දේශනා කරමු දැන් අපි මජ්ක්‍ධිම නිකාය යනුවෙන් මා හඳුන්වන සූත්‍ර දේශනා ආරම්භ කරන්නම්. මේ සියල්ල මනසින් විමසා බැලූ පසු එවන් දේශනා 152ක් තිබෙනවා යයි ආනන්ද හිමි පවසයි. බුද්ධ චරිතය වාර්තා කරන අපේ අනුකාරක සභාව අවසන් වතාවේ අප මුණ ගැසුණ විට සතර පෙර නිමිති ගැන කතිකාව සම්පූර්ණ කළා. මේ සන්ධ්‍යාවේ අපි මුණ ගැසුණ විට බෝසතුන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව සාකච්ඡා කරමු. ඊට පෙර මග පෙන්වීමක් ලෙස මම මජ්ක්‍ධිම නිකායේ මහා සච්චක සූත්‍රය සිහිගන්වන්නම් ආනන්ද හිමි පවසයි මා විසින් මෙසේ අසනලදී යයි කියමින් උන්වහන්සේ දේශනාව ආරම්භ කරති. එක් වතාවක අප තථාගතයන් වහන්සේ වේසාලිය අසල මහා වන කූටාගාර ශාලාවෙහි වැඩ වසති. රහතන් වහන්සේලා 509ම මෙම සූත්‍රය ආනන්ද හිමියන් විසින් ඉදිරිපත් කරන ආකාරය අසා සිටින්නේ සාවධානයෙනි. යම් උපන් සැප වේදනාවක් සිත ඇද බැඳගෙන සිටිනම් එවැනි සැප වේදනාවක් බවත් ගෞතමයන්ට උපදින්නේ නැද්ද? යම් උපන් දුක් වේදනාවක් සිත ඇද බැඳගෙන සිටිනම් එවැනි දුක් වේදනාවක් බවත් ගෞතමයන්ට උපදින්නේ නැද්ද? මොකද නැත්තේ අග්ගිවෙස්සන සම්බෝධියෙන් පළමුවම බුදු නොව බෝසත් වූ මට මෙසේ සිතිනි ගෘහ වාසය සම්බාධ සහිතයි දෝලි මාර්ගයේකි පැවිද්ද එලිමහනකි ගිහිගේ වසන්නාට ඒකාන්ත පිරිසිදු පැහැසර හක්කෙඩිය බඳු බඹසර හැසිරීම සුදුසු නොවේ මම කෙස් රැවුල් කපා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම් මැනවි. ඒ මම පසු කල සුන්දර යෞවනයෙන් යුත් පළමු වයසින් යුත් කළු කෙස් ඇති තරුණයෙක්ව මව්පියන්ගේ නොකැමැත්තෙන්ම ඔවුන් කඳුළුබර මුහුණින් හඬද්දී කෙස් රැවුල් කපා කහවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වෙමි. දේශනය අවසානයේ ආනන්ද හිමි සිටි තැනින් බැස්ස පසු සෝපාක හිමි උන්වහන්සේව මහා කස්සප හිමියන්ගේ කුටියට කැටුවයයි අනුකාරක සභාවේ අනෙක් ස්වාමින් වහන්සේලාද ඒ අනුව යති. ඔවුන් හැමදෙනා එකතු වූ පසු මහා කස්සප හිමි කතා කරයි ආනන්ද හිමියනි අපට සිදුවත් කුමරුන්ගේ අබිනික්මන්ට හේතු පවසන්න නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වූ අබිනිෂ්ක්‍රමණය උන්වහන්සේ ගෘහපතියෙකු ලෙසින් ගත කළ ජීවිතයේ දොරටු වැසී ගියේය සියලු සත්වයන්ට නිවන් මඟ විවර වූයේ ඒ අබිනිෂ්ක්‍රමණය නිසාය එසේ නොවන්නට මඟ පළවලටපත් ආර්ය පුද්ගලයන් කිසිවෙකුත් ඒ අත්‍යන්ත ප්‍රීතිය අත් නොවිඳිති. එසේ නොවේ නම් අපි සෑමදිනා තවමත් ඉමක් කොනක් නැති සසරේ ඉඳුරන් පිනවමින් කල් ගෙවන්නෝ වෙමු. ආනන්ද හිමියනි ඔබ වහන්සේ දේශනය ආරම්භ කරන්නේද නැත්නම් අනුරුද්ධ හිමියන් හෝ භක්තිය හිමියන් ආරම්භ කරනවාද ඔබ වහන්සේලා තිදෙනාම සිද්ධාර්ථ කුමාරයා ළඟින්ම ඇසුරු කළ ඥාති සොහොයුරන්නේ ඔබ හැම දිනාගෙන්ම ඒ තොරතුරු දැනගන්නට අපි කැමැත්තෙන් සිටිනවා ඥාති සොහොයුරන් තිදෙනා එකිනෙකා දෙස විමසුම් බැලුම් හෙලන්නේ අන් අයෙකුට ආරම්භය පවරන නියාවෙනි. සිද්ධාර්ථ කුමාරයාණන්ගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව වූ උතුම් කතාවෙන් ආරම්භ කරන්නම්. යයි අන්තිමේදී අනුරුද්ධ හිමි කතාව ආරම්භ කරයි. මෙතෙක් ඇති වාර්තාවන්හි බොහෝ විට කියවෙන්නේ ජීවිත අවස්ථාවන් ගැන පමණයි. ඒ කාලය තුල කුමාරයාගේ මානසික తත්වය හා හැඟීම් ගැන ඔබ දැනගන්නට කැමැති ඇතැයි මට සිතෙනවා. මනසේ හටගත් ආශ්‍රවයන්ගේ හා පිටත ඇති බැඳීම් මෙන්ම ඉටු කළ යුතු යුතුයකම් තුලණය කරන ආකාරයත් එහිදී කුමාරයා මුහුණ දුන් විසල් අර්බුදේනුත් ඔබ දැනගන්නට කැමැති ඇතැයි මම හිතනවා අනුරුද්ධ හිමියනි එසේනම් අරඹන්න යයි මහා කස්සප හිමියෝ පිළිතුරු දෙති කුමාරයාගේ අසාමාන්‍ය උපතත් සමගම උන්වහන්සේගේ දෛවයේ පිළිබඳව නොයිකුත් අනාවැකි පළ වුණා. උන්වහන්සේද මේ අනාවැකි දැන සිටියා. ඒවා රහසක් වූයේ නැහැ. බමුණන් කී පෙර නිමිති අනුව තමා චක්‍රවර්ති රජ කෙනෙකුන් හෝ සම්මා සම්බුදු වන බව කුමාරයා දැන සිටියා. එයින්ම තම පිය රජුන්ට හිමිවන කීර්තිය ගෞරවය සිය පවුලට හා තමාට හිමිවන ගෞරවය නම්බුව ඔහු නොදන්නවා නොවේ. තමා ලෝකයේ වෙනුවෙන් පැතු සමාජ සංශෝධන පිළිවෙත් සැලසුම් කිරීමට ඔහුට නිසකවම හැකි වෙනවා. කුල බේද වලින් ඇතිවන හානිකර බලපෑම් නැති කරන්නටත් සමාජයේ ගැහැණුන්ට නිසි තැන ලබා දෙන්නටත් සියලු ආගම් දර්ශනයන්හි අයිතිවාසිකම් රැකගන්නටත් නොයෙකුත් ප්‍රතිසංශෝධන ව්‍යාපෘතින් අරභා සියලු මිනිසුන් අතර සහෝදරත්වය වර්ධනය කරන්නටත් හැකියාව තිබුණා. මේ හැම දෙයක් ගැනම සිද්ධාර්ථ කුමාරයා තුල විශ්වාසයක් තිබුණා. ඉතින් කුමාරයා චක්‍රවර්ති රජ වීනම් මේ වෙනස්කම් සිදු කරන්නටත් හැකියාවක් තිබුණා. කුමාරයාට ආර්ථිකය සැලසුම් කරන්නටත් ඒන්ම සම්පත් නිසිසේ එකතු කොට සමසේ බෙදා හරින්නටත් ඉඩකඩ තිබුණා. දුප්පත්කම නැති කර ආයුධ සහිත අරුබුද සහ මුලින් නැති කරන්නට හැකියාව තිබුණා. අධ්‍යාපනයේට රුකුල් දී ගොවියන්ගේ වෙළඳුන්ගේ ව්‍යාපාරිකයන්ගේ ප්‍රගතිය වැඩි කරන්නටත් පුළුවන්කම තිබුණා. සියලු මිනිසයන්ටම වෛද්‍ය සේවා සලසා රෝග තත්ත්වයන් ඉවත් කරන්නට හැකියාව තිබුණා. කෙටියෙන්ම කියනවා නම් චක්‍රවර්ති තත්වයට පත් වූවා නම් ඒ රාජකීය විධානයෙන් කරුණාව යහගුණ දානමය ත්‍යාගවන්ත භාවය අවිහිංසාව හා භාවනාව වැඩි දියුණු කරමින් ලෝකයම එක්සත් කරන්නට තිබුණා අනෙක් අතට කුමාරයාට සිතුනේ තම හෘද සාක්ෂියේ හඬට සවන් දී ඒ අනුව ගිය විට අවසානයේදී සැනසීමේ මඟ තමාට හමුවන බවයි. එය සියලු සත්වයන්ටම සිත සැලසිය හැකි දහමක් වන බවත් ඒ දහම හෙලි කරන මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට දුකෙහි අවසානය දැකිය හැකි බවත් ඔහු නුවණින් මෙනෙහි කළා. තම බිරිඳ, දරුවා, පවුල, වස්තු සම්පත් හා తত্ত্বය සියල්ල හැරදා නිවන සාක්ෂාත් කරගන්නට යන බව උන්වහන්සේ දැන සිටියා. මේ යන මඟ කටුක රළු මඟක් බවත් ඒ මඟ නොයිකුත් බාධක ඇති බවත් උන්වහන්සේ දැන සිටියා. කොයි මඟකින් හෝ තමා නිසකවම සාර්ථකත්වය කරගන්නා බව සිද්ධාර්ථ කුමරු දැන සිටියා. කෙසේ වුවද බොහෝ විපරම් කිරීම් වලින් පසුව තමා චක්‍රවර්ති තනතුරකට පත්වහොත් එයින් සිදුවන වෙනස සදාකාලික නොවන බව කුමාරයාට වැටහුණා. ඒ සිදුවන වෙනස ඇතැම් විට පරපුරු 10කට හෝ 100කට හෝ ඇතැම් විට එකම පරපුරකට පමණක් සීමා වන්නට හැකි බවත් තමා මනුෂ්‍යත්වය වෙනුවෙන් එසේගෙන එන යහපත අවසානයේ නැති වී යන බවත් එතුමාට වැටහුණා අනෙක් අතට තමා සම්බුද්ධත්ව මාර්ගය තෝරාගතහොත් ඉන් උපදින ධර්මය සදාතනික වන බව ඔහුට වැටහුණා භෞතික විශ්වයේ හටගන්නා හැම දෙයක්ම తాවකාලික බවත් අනිත්‍ය බවත් සිද්ධාර්ථයන් තේරුම් ගත්තා. නමුත් ධර්මයේ සත්‍ය එසේ නොවේ. තමාගේ පුද්ගලික සතුට හා සහනේද වෙනුවට දුකින් මිදීමේ සදාතනික මාර්ගය උන්වහන්සේ අවසානයේ තෝරාගත්තා. අද අප උන්වහන්සේගේ මේ බුද්ධියේ ඵල නෙලනවා යයි අනුරුද්ධ හිමි කතාව අවසන් කරයි යහපති හිමියනි කුමාරයා තෝරාගත් මාර්ගය පැහැදිලි කර දීම ගැන ඔබ වහන්සේට ස්තුතියි එයින් උන්වහන්සේ අවසානයේදී ගත් තීරණේ පසුබිම සැබවින්ම එලිපෙහෙලි වුණා බොහෝ දිනාට හිත සුව පිණස වූ එවන් තීරණයක් ගත්තේ ඇයිදැයි පැහැදිලි වෙනවා. එය නිසකවම චක්‍රවර්ති වීමකට වඩා මහඟු බව උන් වහන්සේට පැහැදිලි වූ බව මෙයින් පෙනෙනවා. යැයි මහා කස්සප හිමි පවසයි. මේ කාලයේ යශෝදරා කුමරිය දරු කැබින් සිටි බව අමතක නොකළ යුතුය. මෙය කුමාරයාට තවත් පීඩනයක් වුණා බක්දිය හිමි පවසයි කුමාරයා කීප වතාවක්ම කුමරිය සමග මේ අබිනික්මන ගැන සාකච්ඡා කළා පසු කලෙක ඇයම මට කීවා කුමාරයා දින බර වූ හදවතින් මා වෙතට ආවා කියා ඒ සතර පෙරනිමිති දැක්මට මාස 6කට පමණ පෙරයි ඔහු ඇයට මෙසේ කීවා මා ජීවිතයේ තේරීම් දෙකකට මැදි වෙලා එක් අතකට ඔබ මට සිටිනවා මගේ පවුලේ වගකීම මගේ පියාගේ රාජධානිය තිබෙනවා අනෙක් අතට නිර්වාණය සොයා යාමේ බලකතු අවශ්‍යතාවය නොපසුබට සිහිනය මා තුල තිබෙනවා මා මුල් තීරණය ගතහොත් සංසාරයේ බැඳීම් වලට හසුව තවත් බොහෝ උප්පත්තීන් ගණනාවකට යටත් වෙනවා දෙවෙනි තීරණය ගතහොත් මා මේ ඇති සියල්ල හැරදා අපේ පවුල්වල අය මා කෙරෙහි තබා ඇති සියලු බලාපොරොත්තු සිඳ බිඳ දමා යා යුතුයනවා නමුත් එසේ යාමෙන් පුනරුත්පත්තියෙන් හැම දිනාම අනාගතයේ පවා ලබන දුක් වේදනා මට අවසන් කළ හැකි වෙනවා මා කුමක් කරන්නද ඇය මෙසේ පිළිතුරු දුන්නා දෙකින් එකක් විය යුත්තේ ඇයි ඔබට ගෘහපතියෙකුගේ වගකීම් හා සතුට විඳින අතරම ඔබට ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කරගන්නට බැරි ඇයිද සිද්ධාර්ථයාණෙනි ඔබේ පරපුරෙහි වඩාත්ම නිපුණ තැනැත්තා ඔබමයි. ඔබට ඒ දෙකම එක විට කළ නොහැක්කේ ඇයිද? ඔහුගේ අවංක පිළිතුර ඌයේ මෙයයි. යශෝදරාවනි පසුගිය වසර කිහිපය තුළ මා ක්‍රියා කළ ආකාරයත් මේ උවමනාව අලුත් එකක් නොවන බවත් ඔබ දන්නවා. මේ සියල්ල මා ඔබ සමග කිහිප වතාවක්ම සාකච්ඡා කළා. මා පාරම්පරික වගකීම හරියාකාරව පරිපූර්ණ කරමින් ඒ අතරම නිර්වාණය සොයන්නේ කෙසේදයි මට නම් වැටහෙන්නේ නැහැ. මා ජය ගැනීමට නම් මා සහ මුලින්ම ශක්තිය හා වෑයම යොදා ක්‍රියා කළ යුතු බව මට වැටහෙනවා. ඇය ඔහුගෙන් අයද සිටියා අනේ ස්වාමීනි මට ඔබ නැතිව ජීවත් වන්නට හැකිදයි මා නම් දන්නේ නැහැ ඔබ උපතින්ම ලද දායාද හැරදා කියහොත් ඔබේ පිය රජතුමා කොයිතරම් පරිතාපයකට පත්වේදයි මා දන්නවා උන්වහන්සේ යථා තත්වයකට පත්වන එකක් නැහැ ඔහුගෙන් පසුව කිරුළ පළඳින්නේ කවුරුන්ද? ඒ හැරෙන්නට අප විවාහ වූ විට ඔබ පොරොන්දු වූවා සදහටම මට ආදරය කරන්නට ඔබට සිතුන විට ඔබේ සිහිනය හඹා යන්නට මා හැර නොවන බව ඔබ පොරොන්දු වූවා නොවේද කුමාරයා පිළිතුරු දුන්නා යශෝදරාවනි ඔබ මට මේ කටයුත්ත ඊතා අපහසු කරනවා මේ අර්බුදය කෙතරම් වේදනාකාරීදයි ඔබට වැටහෙන්නේ නැහැ මේන් මගේ හදවත දෙකඩ වෙනවා මට මේ ආකාර දේවල් හැඟින්නේ නැත්නම් හොඳයයි හැඟිනවා අවසානයේ මට මේ තීරණය ගන්නට වෙනවා යයි බ්‍රාහ්මණයන් නොකීවා නම් මැනවයි සිතනවා සිදුවන දේ ඔබට පැවසීමටයි මට උවමනා දිනක මේ තීරණය ගන්නට සිදුවනවා. එහෙමනම් අපි සිතමු මේ දිනය වසර ගණනාවක් ඈත සිදුවන දෙයක් කියා නිසි කාලය පැමිණි විට මම ඔබට අවසර දෙන්නම් ඔබට එවිට යන්නට නිදහස තිබෙනවා ඒ අතර ඔබ අපට හරියයි සිතන දෙයක් පියාණන්ගේ රාජධානියට සුදුසු දෙයක් කරාවේ යයි මා සිතනවා කුමාරිය කීවා ඇය තම හැඟුම් හෙලිකලේ කුමාරයා සේම ඊටාම අවංකවයි බත්තිය හිමි සිය කතාව අවසන් කරයි ඔහුගේ අභිනිෂ්ක්‍රමණය ගැන දෙදෙනා ඒතරම් විවෘතව කතා කළායයි මා දැන සිටියේ නැහැ උපාලි හිමි පවසයි. ඇත්තෙන්ම ඔව් ඔවුන් මේ ගැන වසර කිහිපයක්ම කතා කළා. සිද්ධාර්ථයන් ඔවුන් අතරමන් කර ගියහොත් රජතුමාත් බිසවත් කෙතරම් කනස්සලු වෙනවාදැයි මගේ මව මට නිතර කීවා යයි අනුරුද්ධ හිමි කියයි. එක් වතාවක ඇය මහරජතුමා සහ බිසවගේ මැදිරියේ සිටියාලු මේ වතාවේ සිද්ධාර්ථ කුමාරයා මැදිරියට පැමිණ දෙමාපියන්ට වැඳ ආචාර කළා කුමාරයාගේ මුහුණේ වූ කලකිරීම ඔවුන්ට පිනුණා බිසව තැවිල්ලෙන් ඇසුවා පුතුණුවනි ඔබගේ හිතට වද දෙන්නේ කුමක්ද කියා ඔබ දින ගණනාවක් නිදි නැතිව සිටියා වාගේ කියා කුමාරයා පිළිතුරු දුන්නා මෑණියනි ඔබට හැම විටම මගේ සිත කියවන්නට පුළුවන් මට නිදාගත නොහැකි බව සත්‍යයි මට සංකීර්ණ සීන පෙනෙනවා හරියට වෙනත් ලොවක සත්වයන් ඇවිත් මා කල යුතු කුමක්දයි මට කියන්නට තැත් කරනවා වාගේයි ඒවා නිසාම මා අවදිව සිටිනවා. ඒ අය ඔබට කුමක්ද කියන්නේ? සිද්ධාර්ථ රජතුමා විමසුවා. ඒ අය নিরතුරුව පවසන්නේ මා යා යුතු කාලය ලන්ව එන බවයි. කුමාරයා පිළිතුරු දුන්නා. ඔය නිවට කටහඬවල් වලට අවධානය දෙන්න එපා. සිද්ධාර්ථ ඒවා ඔබේ මනසේ මවාගත්තේ පමණයි. බිසව කීවා. නමුත් මෑණියනි ඒවා ඊතා සත්‍යයි වගේ මගේ භාවනාවේදීත් මට ඔවුන්ගේ කටහඬ ඇසෙනවා ඒවා බිය ගන්වන හඬ නොවේයි නමුත් මා අවනතවන හඬවල් ඒ අය කියන්නේ මට දැන් යාමට කාලය බවයි කුමාරයා කීවා යන්න ඒකේ තේරුම කුමක්ද? ඔබට සියසුන වාරදී මට යන්නට කාලය ඇවිත් පුත. ලබන වසර වන විට ඔබට වසර 30යි. ඔබ සිද්ධාර්ථ රජු වේවි. ඔබට පිට වී යාමට නිදහසක් නැති වේවි. යයි සුද්ධෝදන රජුන් කීවේ බියෙන් වෙවුලමින් මිනි මා කවදා හෝ යා යුතු බව මා දන්නවා පියාණෙනි ඒ මා සිහිනයේ හා භාවනාවේ අසන කටහඬවල් නිසාම නොවේ. නමුත් මා උපන්නේ ඇයිද යන්න ගැන බලවත් කුතුහලයක් මා තුල තිබෙනවා. දිනක මා නිවන සාක්ෂාත් කර ගැනීමට නික්ම යා යුතු බවයි ඒ කුතුහලය සිද්ධාර්ථ පැවසුවා. මා පුත ඔබ ඒ සිතුවිලි මනසින් ඉවත් කළ යුතුයි. ඔබේ පියාට අවශ්‍ය ඔබ ශාක්‍ය වංශය ඉදිරියට ගෙන යාමයි. ඔහුට පසු මේ රාජ්‍යය පාලනය කිරීමයි. ඔබ තවම තරුණයි. ඔබ යා යුතුයම නම් ඒ තව බොහෝ කාලයකට පසුවයි. ඒ ඔබේ උරුමකාරයා බිහි කිරීමෙන් පසුවයි. ඒ උරුමකරු සම්පූර්ණයෙන් වැඩිවියටපත් වූ පසුවයි බිසව අයද සිටියා මෑණියනි මට කිසිවක් පොරොන්දු වන්නට බෑ මට කිව හැක්කේ දිනක මා නික්ම යන බවයි ඒ හරියටම කවදාදයි මට කියන්නට බෑ නමුත් එය වැඩි ඈතක දිනයක් නම් නොවේයි කුමාරයා පැවසුවා සිද්ධාර්ථ ඔබ අපට මෙහෙම කරන්නේ කොහොමද අපි හැම දිනාම ඔබෙන් යැපෙනවා ඔබ ඔබේ රාජකාරිය කළ යුතුයි ඔබට එසේ යන්නට දෙන්න බෑ ඔබ යන්නේ කොහාටද රජතුමා විමසුවා මා යන්නේ මගේ විමුක්තිය සොයාගෙනයි පියාණෙනි මා මේ කියන්නේ එවිට ඔබට එය වැටහේවි. ඒ වන විට ඔබ එයට සැරසේවි. ලකලැස්ති වේවි. මෙය නිසකයි කුමාරයා පැවසුවා. මගේ මව මේ තිදෙනා දෙස බලා සිටියා පමණයි. ඇය කම්පණයටපත් වුණා. අනුරුද්ධ හිමි කියයි. අනතුරුව බිසව මෙසේ කීවා. ඔබ ඔබේ මෝක්ෂයක් සොයා අප සේරම හැරදා යාමට තරම් ආත්මාර්ථ කාමීයයි මට විශ්වාස කරන්නට බෑ. මේ මගේ මෝක්ෂයක් සඳහා පමණක් නෙවෙයි. මෑණියනි, ඔබෙත් මෝක්ෂයට සෑම දිනාගේම දුක නිවීමටයි මේ යන්නේ. කුමාරයා දැස කඳුලින් පුරවාගෙන පැවසුවා. එය කොයිතරම් අහංකාර කියමනක්දයි ඔබට තේරෙනවාද බිසවගේ පිළිතුර කටුක වුණා. සිද්ධාර්ථ කුමාරයා පිළිතුරක් දුන්නේ නැහැ. ඔහු හිස නමා තම දෙමාපියන්ට ආචාර කර මැදිරියෙන් පිටව ගියා. රජතුමාත් බිසවත් මගේ මෑණියනු එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තා. ඒ තම තමන් ඇසෝදය සැබවින්ම පිළිගන්නට බැරි ආකාරයටයි අනුරුද්ධේනි ඔබට ස්තුතියි මහා කස්සප හිමි පවසයි මේ කාලයේ දේවදත්තගේ හැසිරීම ගැන මා තුළ හැම විටම කුතුහලයක් තිබුණා කුමාරයා නික්ම යාම ගැන කිසි විටකත් ඔහු සමග සාකච්ඡා කළාද ඥාති සොහොයුරන් එක්ව සිටින විට බොහෝ විට දේවදත්තත් අප සමග සිටියා. කුමාරයා විටින් විට මේ ගැන කතා කළා. විශේෂයෙන්ම මාළිගයේ පැවැත්තුන අවසන් රාත්‍රී උත්සවයට පසුව භක්තිය හිමි පිළිතුරු දෙයි. ආනන්ද හිමි කතා කරයි. දිනක් ජල උද්‍යානයේදී අප ගිය රුවල් ඔරු වැව මැද දූපත අසල රැඳවුවා. එදින සිද්ධාර්ථ කුමාරයා කීවේ ඔබ දන්නවානේ වැඩිකල් නොයා මා ඔබලා සමග මෙතන රැඳෙන්නේ නැහැ කියායි. කම්පණය වූ මා ඇසුවේ එහි අරුත කුමක්ද කියායි අනුරුද්ධ හිමි පවසයි. ඔහු මට පිළිතුරු දුන්නා. අනුරුද්ධ ඔබ දන්නවා මා අදහස් කරන්නේ කුමක්ද කියා මා මේට පෙරත් මේ ගැන කතා කර තිබෙනවා. මට මේ සියල්ල හැරදා තනිවම යන්නට පුළුවන්. මා හිතන්නේ ඔබ එය කළ යුතුයමයි කියා දේවදත්ත පැවසුවා. ඉක්මනටම කරන තරමට වඩාත් හොඳයි. නැත්නම් කොහේ හෝ වනාන්තරයකට වෙලා භාවනා කරන්නේ නැතිව කෙරුළ හිමි කුමාරයා විදියට නිකරුණේ සිටින්නේ මොනෙහිකටද? පත්තිය හිමි කතා කරයි. යශෝදරාවට සිදුවන දෙය දැන දැනම ඔබ සිද්ධාර්ථව ඒ විදියට උනන්දු කරවන්නේ ඇයිදයි මා දේවදත්තගෙන් විමසුවා. දේවදත්ත සිනාවකින් මා දෙස බැලුවා. දේවදත්ත හරි සිද්ධාර්ථ කීවා මා එය කරනවා නම් දැන්ම නික්ම නොයන්නේ ඇයි? මේ ඉක්මනින්ම හෝ පසුව සිදුවනවාමයි. ඉතින් මගේ හිත හදාගෙන යා යුතුයමයි. සිද්ධාර්ථ මගේ සහෝදරිය ගැන සිතන්නට තැවෙන්නට එපා. ඇයට එය දරාගත හැකි. ඒ හැරෙන්නට ඔබේ දරුවා බලා හදාගන්නට ඇයට උදව් කරන්නට මා ඉන්නවා මා හිතන්නේ ඔබ ගෙහින් ඔබ කළ යුතු දෙයක් කළ යුතු බවයි ඒ හැම දිනාගේම යහපතටයි හරිද ඔබ කීවේ එහෙම නේද දේවදත්ත පිළිතුරු දුන්නා ඔව් මා කීවේ එහෙම තමයි කුමාරයා පිළිතුරු දුන්නේ සුසුමක් හෙළමින් ඔහු නැගිට වැව් ඉවුරට ගොස් තම කුඩා රුවල් ඔරුවට නැගී කියා සිහිල් සුළඟට ඔහුගේ රුවල පිම්බුණා ඉක්මනින්ම ඔහු වැවේ ඉතරට ගොස් තිබුණා දේවදත්ත හැඟීමකින් තොරව කීවා ඔහු ගියාවේ කියා ඔහු නැතිව අපට වඩාත් හොඳයි. ඔහු උපන්දා පටන් හැමෝම ඕනෑවට වඩා තම තමන්ගේ ශක්තිය බලාපොරොත්තුව ඔහුටම දෙමින් තම තමන්ගේ ශක්තිය වැය කරමින් ඔහුව වර්ණනා කළා. ඔහු ගියත් හැම දාටම ඉර පායලා බැහැලා යාවි. ජීවිතය වෙනදා විදියටම ගලා යාවි. අනුරුද්ධත් මාත් එකිනෙකා දෙස බලාගත්තේ දේවදත්ත සමග වාද කිරීම පළක් නැති බව අපි දැනගෙන බොහෝ කල් බැවිනි. අප දෙදෙනා අපේ ඔරු වෙතට ගොස් ඒවායේ නැගී බටහිරින් ආ සුළඟට රුවල් දිගහැර ඉතරට ගියා. අප දේවදත්තව කුඩා දූපතේ තනිකර ආවේ ඔහුට සිද්ධාර්ථ නැතිව කපිලවස්තුවේ ජීවිතය ගැන මෙනෙහි කරන්නට ඉඩ දෙමින් ආනන්ද හිමි පවසයි. පසුව දේවදත්ත තම සොහොයිරිය යශෝදරා වෙතට ගොස් මේ සංවාදය ගැන පැවසුවා. ආනන්ද හිමි තව දුරටත් පවසයි. මා ඔබට කීවා සිද්ධාර්ථ හා විවාහ වන්නට එපාය කියා අප හැමෝම දැනගත්තා දවසක සිද්ධාර්ථ ඔබව හැරදමා යනවා කියා ඊට පස්සේ ඇය මට කීවේ ඇය ඒ වෙලාවේ සංසුන්ව කතා කළ බවයි සොයුර ඔබ හැමදාම මගේ සැමියා කෙරෙහි ඊර්ෂ්‍යාවෙනුයි ඉන්නේ මා දන්නවා දේවදත්ත ඔහු යන්නට ගියොත් ඔබ හොඳටම සතුටු වේවි මා ඔබව හඳුනනවා ඔබ හිතනවා ඔහුගේ තැන ලබා ගැනීමට ඔබට අවස්ථාවක් උදා වේවි කියා. නමුත් ඒ සිතුවිල්ල වැරදි. මගේ සතුට ගැන ඔබේ කිසිම උවමනාවක් නැහැ. අපේ පවුලෙහි සතුට ගැන උනන්දුවක් නැහැ. ඔබ ආත්මාර්ථ කාමීව වැරදියට සිතන කෙනෙක්. සිද්ධාර්ථ කෙරෙහි ඔබ තුල ඇති වෛරය නිසාම ඔබේ මනස විකෘති වෙලා සිද්ධාර්ථ ගියොත් ඒ යන්නේ මගේ ආශිර්වාදයක් ඇතිවයි ඒ දිනේ උදා වුණොත් මා සිතන්නේ එහෙම වේවි එහෙම වුණොත් ඔබ ඇතුළුව අප හැම දිනාම ඒ අවස්ථාවට මුහුණ දී එන හැටියකට අපේ භූමිකාව රඟපාවේ ඇය මට කීවේ දේවදත්ත ඇය දෙස බැලුවේ උමතු විදියට කියායි. තම සොහොයුරාගේ අනාගතය කුමාරයාගේ අනාගතය සමග එකට යාවී ඇති බව ඇයට හැඟුණා. ඔහුගේ හැසිරීම් විලාශය වෙනස් කරන්නට ස්වර්ණමය අවස්ථාවක් ඇති බව අභ්‍යන්තරයේ ගැඹුරේ වූ හඬක් ඔහුට යමක් පවසන බව ඇයට හැඟුණා. නමුත් ඒ අතරම ඔහු තුල වූ වියරු යක්ෂයා සිද්ධාර්ථට එරෙහිව ඔහුගේ හැඟීම් ඇවිස්සුවා. ඔහු ඇයට කීවේ යශෝදරා ඔබ කියන එකදු වදනක්වත් මා විශ්වාස කරන්නේ නැහැ. නමුත් එය සත්‍ය වුවහොත් එහෙම වන්නේ මගේ උවමනාවටයි කියායි යශෝදරාව ඇගේ සොයුරාගේ දැස් දෙස එක එල්ලේ බලා එහෙමනම් එය එසේම වේවා යයි කීවා කීප වතාවකම මා දැක තිබෙනවා කුමරිය තුල අසාමාන්‍ය දුර දැක්මක් තිබෙන බව ආනන්ද හිමි පවසයි ඒ වගේම ඒ දැනුම නන්ද හිමි වෙතත් තිබුණා එක් වස්සානයක ඈත අතීතයේ දවසක මට මතකයි ජේතවනාරාමේදී නන්ද හිමි සමග කළ සාකච්ඡාවක් මා තුල හැම විටම බෝසතුන්ගේ අබිනික්මන ගැන කුතුහලයක් තිබුණා මේ නිසා මන් නන්ද හිමිගෙන් මේ ගැන විපරම් කළා ඇත්තෙන්ම එය තමා ශාසනයේ ආරම්භය මහා කච්චායන හිමි පවසයි. ඔබලා කැමතිනම් ඒ සංවාදය මා දැන් හෙළි කරන්නම්. අනුකාරක සභාවේ රහතුන් වහන්සේලා එකඟත්වය පළ කරති. මහා කච්චායන තිරුන් කතාව ආරම්භයි. මා නන්ද හිමිගෙන් ඇසුවා සිද්ධාර්ථ කුමාරයා අබිනික්මන් කරන්නට පෙර කිසිම විටක ඔහුට මේ ගැන කීවාද කියා ඔහු පිළිතුරු දුන්නා "ඔව් කුමාරයා තුන් හතර වතාවක්ම මේ ගැන කතා කරන්නට කැමැත්තෙන් මා වෙත ආවා" කියා ඔහු තහවුරුව කීවේ එය හුදෙක් සිහින සිතුවිල්ලක් නෙවෙයි ජීවිත කාලය පුරාම මේ තවුස්දම් රැකීමට ඇති අවශ්‍යතාවයක් ලෙසටයි මා මගේ සහෝදරයාට තදින්ම ආදරය කළා. ඔහු නැතිව ජීවිතයක් මට සිතන්නට බැරි වුණා. ඒ වගේම මා රජකමට සුදුසු නැති බවත් මා දැන සිටියා. මට කිරුළ අවශ්‍ය වුණෙත් නැහැ. කෙසේ වුවත් සිද්ධාර්ථ මාළිගය හැර ගියා නම් මට ඒ වගකීම බාර ගන්නට සිදුවනවා. නන්ද සිද්ධාර්ථගෙන් අසා තිබෙනවා ඔබ අබිනික්මන් කළොත් මට මොකක්ද වන්නේ කියා ඔව් නන්ද මා දන්නවා ඔබට යහපතක්ම වෙනවා ඔබ ඊටාම අපූරු රජ කෙනෙක් වේවි මා මගේ අරමුණ සාක්ෂාත් කරගත්තාට පසු මා පෙරලා ඇවිත් විටින් විට ඔබට අවවාද අනුශාසනා දෙන්නට පොරොන්දු වෙන්නම්. ඒ තමා සිද්ධාර්ථගේ පිළිතුර. සිද්ධාර්ථ දැන සිටියා නන්ද තුල හිත වේදනාව තිබුණ බව සැබවින්ම බයක් තිබුණ බව රජවීම ගැන මුළු ජීවිත කාලය තුලම සිද්ධාර්ථව රජකම සඳහා පුහුණුව ලබා තිබුණා කුඩා වියේ පටන්ම ඔහු ඊටාම පරිපූර්ණ රජ කෙනෙකු වන බවට පෙර නිමිති කියා තිබුණා. ඔහු සිද්ධාර්ථගෙන් අසා තිබෙනවා මේ සැප සම්පත් වලින් පිරි ජීවිතය හැර යන්නේ මොනෙහිකටද කියා මා අසන්නේ ඔබට හැම දෙයම තිබෙනවා දහසක් සුන්දර තරුණියන් ඔබට සේවය කරන්නට එකිනෙකා පරයා පුල පුලා බලා සිටිනවා. ඒ දවස්වල නම් නන්දට මේ ගැන කිසිම වැටහීමක් තිබුණේ නැති බව මට කීවා. කුමාරයා නන්දට කීවා මන් මෙහෙම දෙයක් ගැන නිකමටමින් සිටීමත් උමතුවක් යයි ඔබ සිතන්නට පුළුවන්. ඒ දැක්මෙහිදී ඔබ හුදකලාවේ නැහැ. මා ඔබට ඒත්තු ගන්වන්නට හදන්නේ මට ඒ තීරණය ගැනීමේදී වෙනත් විකල්පයක් නැහැ. මා යන්නේ මගේ යහපතට පමණක්ම නෙවේ. මේ ඔබ හැම දිනාගේම යහපතටයි. ඒ උනත් සිද්ධාර්ථ ඔබට ලෝකයේ හැම දෙයම නොඅඩුව තිබෙනවා. දෙවියන්ට දිය හැකි හැම වස්තුවක්ම ත්‍යාගයක්ම ඔබට ලැබී තිබෙනවා. ඇයි මේ සේරම ඉවත දමන්නේ? නන්ද ඔබට පසුව වැටහෙවි. ඔබට දැන් මේ පෙනෙන්නේ නැහැ. මුලදී ඔබ පවුලේ අන් අය සමගම දුක් වේවි. නමුත් මා දකිනවා අනාගතයේදී අපි ආයෙත් එකට ඉඳීවි. ගින් මා කළ යුතු දේ කරන්නට මට යන්නට අරින්න සොහොයුරාගෙන් මා ඉල්ලා සිටින්නේ එපමණයි කියා කුමාරයා කීවා සිද්ධාර්ථේනි මගේ ආශිර්වාද නොමදව ඔබට ලැබෙනවා ඔබේ සියසුන මට බාර දී ඔබ යන්නේ අපගේ මහා ජනතාව වෙනුවෙන් මට හැකි උපරමය මම කරන්නම් නමුත් ඔබ පිය රජුන්ගේ හා යශෝදරාවගේ ආශිර්වාදය ලබාගත යුතුයි. ඒවා තමා ලබා ගැනීමට අපහසුම තමා රජ පවුලේ උදවියගේ හොඳ හිතත් දිනාගෙන නික්ම යාමට තෙත් කරන බව සිද්ධාර්ථ කුමාරයා ඔහුට පැවසුවා. තමා කිසිවෙකුත් අතරමන් කරන්නට නොසිතන බව ඒ අයට ඒත්තු ගන්වන්නට කුමාරයාට ඕමනා වුණා. කුමාරයා රජතුමාගේ දෙටු ඇමතිවරුන් සමගත් කතා කළා මේ සොයා යාමේදී තමාට වෙන කිසිම විකල්පයක් නැති බව අප හැමෝටම තේරුම් ගැන්වීමටයි ඔහු තෙත් කළේ නමුත් අප බොහෝ දෙනා එකල ඔහුව තේරුම් නොගත් බව මා පිළිගන්නට ඕනේ අප දුටුවේ ඔහු ඉවතලා යන්නට හදන දෙය පමණයි. එය අපතේ යාමක් හෝ නාස්තියක් ලෙසයි අප තුටුවේ මහා කච්චායන හිමියන් නන්ද හිමි පිළිබඳව තම කතාව අවසන් කරන්නේ කල්පනාකාරී හැඟීමකිනි. මගේ ඥාති සොයුරු නන්ද හිමි ඉතා හොඳ පුත්කලෙක්. ඒ වගේම ඔහු අසාමාන්‍ය භික්ෂුවක්. අනුරුද්ධ හිමි පවසයි. ආනන්ද හිමි කතා කරයි. එහෙමයි. සැබවින්ම ඔහු හොඳම කෙනෙක්. නමුත් ඔහු එසේ නොවන්නේ කොහොමද? අවසානයේ බැලුවාම ඔහු බුදුන් වහන්සේගේම සොහයුරා බුදුන් වහන්සේ තරමටම උස හා පෙනුම ඇත්තෙක් බුදුන් වහන්සේත් ඔහුව හැඳින්වූයේ ආත්ම දමනයේදී අගතැන්පත් තැනැත්තා හැටියටයි. එහෙම වූයේ ස්ට්‍රීන් කෙරෙහි ඔහු තුල වූ දැඩි ආකර්ෂණයේ ආවේගයට එරෙහිව ඔහු පුද්ගලිකව කළ අරගල එකකට වඩා ජයගන්නට හැකි වූ නිසයි මතකද සිද්ධාර්ථයන්ගේ මාලිගාවන්හි තිබූ උත්සව සාදවලදී නන්දට ගායිකාවන් නාටිකාංගනාවන් හැර යන්නට ඉතාම අපහසු වුණා. නමුත් ඔහු ඒ සියල්ල අභිභවා රහත් ඵලයට පත්වීම අප සැබවින්ම අගය කළ යුතුයි. බද්දේ හිමි පිළිතුරු දෙයි. රාහුල කුමාරයාගේ උපතගෙන කුමක්ද කියන්නට ඇත්තේ? පුන්නහිමි විමසයි. මා හිතන්නේ අපි දැන් බුදුන් වහන්සේගේ ජීවිතයේ එතනට ඇවිත් තිබෙනවා. මා හිතන්නේ රාහුල කුමාරයා උපන්දා පටන් ඔහුට සමීපම වූයේ මමය කියා. ඒ නිසා මට මතක ඇති දෙය කියන්නම්. යශෝදරා කුමරිය ගැබිනි බවින් සිටි මුළු කාලය පුරාම සිද්ධාර්ථ කුමාරයා සිටියේ ඊතා පසුතැවිල්ලෙන් ආනන්ද හිමි පවසයි. "ඇයි ඈ තරුණ කාලයේ යහපත් සෞඛ්‍යෙන් සිටියා නොවේද?" උපාලි හිමි පවසයි. "තමාගේම මව වූ මහමායා දේවිය තමා ඉපිද සත් දවසකින් මිය පරලව ගිය බව කුමාරයාට අමතක කරන්නට බැරි වුණා. යශෝදරා කුමරියටත් එවැනිම දෙයක් විය හැකියයි ඔහු බිය වුණා. ආනන්ද හිමි පිළිතුරු දී තව දුරටත් කතා කරයි. ඇය දරු ප්‍රසූතියේ වේදනාවෙන් පිළිද්දී කුමාරයා ඇයව යහන් ගැබට ඔසවාගෙන ගිය විට ඈ ඔහුගෙන් ඇසුවේ ස්වාමීනි අපට පුතණු කෙනෙක් හෝ දියණියක හෝ ලැබීමේදී ඔබට වෙනසක් දැනේවිද කියායි. ඒ දෙදෙනාම එකයි. දුවණියක් හෝ පුතණුවෙක් කියා වෙනසක් නැතිව අපි ආදරය කරමු. ඔහු පිළිතුරු දුන්නා. ඔහු ඇයව සෙමින් සයනේ මත තබත් දී කුමාරිය සිනාසි ඔහුගේ අත තෙරපුවා අප ආයෙත් එකිනෙකා දකින විට ඔබ පියෙක් මා මවක් අපේ ජීවිතවල මෙය සිදුවන එකම අවස්ථාව මෙයයි කුමරිය කීවා සිද්ධාර්ථ අනුමැතියෙන් හිස සලා කුමරියගේ නළලත සිප චාරිත්‍රානුකූලව සයනාගාරයෙන් නික්ම ගියා පැය ගණනාවක් ඔහු ඇගේ මැදිරිය පිටත ඈත මෑත සක්මන් කළේ පුවතක් බලාපොරොත්තුවෙන් යශෝදරා ප්‍රසව වේදනාවෙන් හඬනවා ඔහුට ඇසුණා වේදනාත්මක හඬට සිත්තිමින් ඒ හැම වතාවකම ඔහු හැකිලුනේ ඒ වේදනාව තමාටත් දැනෙනාසේයි ඔහු උපත රෝගී වීම වියපත් වීම හා මරණය ගැන සිතුවා පෞරාණික උත් කෙලවරක් නැති උත් සංසාර චක්‍රයේ සිරවි සිටින සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාවක් ඔහු තුල ඇති වුණා. තමාගේ අලුතින් උපදින දරුවා පවා මේ දෛවයට මුහුණ දිය යුතු බව ඔහුට තදින්ම දැනුණා. තම දරුවාගේ අනාගත දුක් වේදනාවන්ට තමාට කල හැකි දෙයක් නැතිය යන අසරණ හැඟීමක් ඔහු තුල ඇති වුණා. අවසානයේදී ඔහුට අලුත් උපන් බිලිඳාගේ මුල්ම හැඬීම ඇසුණා. මද වේලාවකට පසු වින්නබු මාතාව දොර වෙතට පැමිණ ඔහුට ඇතුළු වීමට අවසර දුන්නා. සිද්ධාර්ථ කඩිමුඩියේ තම බිරිඳ වෙතට ගියා. ඇය ඔහුට සිනාවක් පා බිලිඳාව ඔහුට ඉදිරිපත් කළා. කුමාරයා දෝතින්ම බිලිඳා ඔසවා තුරුළු කර ගනිද්දී සතුට සේම සන්තාපයේ මුසු කඳුළු ඔහුගේ දෙකම් මුල් දිගේ ගලා ගියා මා දැන් නික්ම යන්නේ කෙසේද ඔහු කීවා මා මෙලොව ජීවිතයට බැඳ තබන ලොකුම දැඩිම බන්ධනය මෙයයි ආනන්ද හිමි කතාව කියා යන්නට පෙර මොහොතකට නතර වෙයි සිද්ධාර්ථයන් තෙපලු මේ මුල්වදන් සුද්ධෝදන රජතුමාටත් ඇසෙන්නට ඇති. මේ නිසාම කිරුල හිමි කුමාරයා මාලිගයේම රැඳී වීයයි රජතුමා සිතුවා බද්දේ හිමි පවසයි මෙම අමුතු නම වසර ගණනාවක් යනතුරු සමහරුන්ට ප්‍රශ්නයක් වූවා අප මතක තබාගත යුතු තව කාරණාවක් තිබෙනවා. මේ නමේ තව අරුතක් තිබෙනවා. ඒ තමයි චන්ද්‍ර හෝ සූර්යග්‍රහණය. මන්ද ජනප්‍රවාදයට අනුව රාහුගෙන් තමයි වරින් වර චන්ද්‍රයාත් සූර්යයාත් වැසී යන්නේ. අපට කිව හැකි මේ මොහොතේ සිද්ධාර්ථයන්ගේ හැඟුම් ව්‍යාකූල වූ බව තමා අත්පත් කරගන්නා දෙය දැන දැනත් තම පුත්‍රයා උපන් මොහොතේ ඇති වූ දැඩි ආදර සෙනෙහස පිරිබැඳීම తాවකාලිකව හෝ තමාව ග්‍රහණයට ගත් රාහු බව හැඟෙන්නට ඇති මේ සතුටු සහගත අවස්ථාවේ මාලිගාවේ වූ උත්සවයන්ට කුමාරයා සහභාගී වුණා සුද්ධෝදන රජතුමා ඊටාම ප්‍රීතිමත් වුණා ඔහුට පරම්පරා දෙකකටම උරුමකාරයන් සිටීම අති මහත් සතුටක්ම නොවේ. ඒ උනත් සිද්ධාර්ථ කුමාරයා බිලිඳා ඉපිද දින 7ක් පසුවන තෙක්ම සිත් තැවුලෙන් බියෙන් සිටියා. තම බිරිඳ නිරෝගීව සිටින බව ඇය සේම වෛද්‍යවරුන් පැවසුවත් ඔහු තුල ඒ චකිතය තිබුණා. එයින් පසු ඒ බිය ඇකීමකි ගියේය යැයි අනුරුද්ධ හිමි පවසයි කුමාරයා මුල පටන්ම තම පුත්‍රයාව සුරතල් කරමින් හැකි හැම මොහොතකම ඔහු හා එක්ව සතුටු වුණා ආනන්ද හිමි සිය කතාව ආරම්භයි රාහුල උපන් සතුට නිසාම සිද්ධාර්ථ තම බිරිඳ දෙමාපියන් හා රාජධානී සියලු දෙනා සමගම සතුටින් කාලය ගත කළා. නමුත් මාසයකට පමණ පසු යලිත් අර පරණ අවශ්‍යතාවය මතුවන්නට වුණා. යලිත් ඔහු නික්ම යාම ගැන කතා කරන්නට වුණා. දිනක ඔහු තම පියා හමුව තමාගේ මේ නික්ම යාම ගැන හෙළි කළා. මගේ යෑමට කාලය ලන්ව ආවා. යැයි ඔහු පැවසුවා. පුත ඔබට යාමට මට අවසර දිය නොහැකි. ඔබට යන්නට එපායයි මා තරයේම කියනවා. ඔබ මේ සිහසුන ජීවිතාන්තය දක්වාම භාර ගන්න. අඩුම තරමින් රාහුල නිසි වයසට එනතුරු ඔබ එහි රැඳෙන්නට ඕනේ. යැයි සුද්ධෝදන රජු හැඟුම්බරව කීවා. පියාණෙනි යයි කුමාරයා කල්පනාවෙන් කීවා මට ඔබෙන් අසන්නට කාරණා තුනක් තිබෙනවා ඔබට මට ඒන් එක දෙයක් හෝ දිය හැකිනම් මා ජීවිතයේ තිබෙන තුරාවට ඔබේ ජනකායගේ සේවකයෙකුසේ රැඳෙන්නම් මොහොතකට සුද්ධෝදන රජතුමා සතුටු වුණේ සිද්ධාර්ථයන්ගේ වරම් තුනෙන් එකක් හෝ සපුරා කුමාරයාගේ නික්ම යාමේ සැලසුම අත් හිටවන්නට හැකි වේයයි සිතූ නිසා කුමාරයාට අවශ්‍ය මෙලොව ඕනෑම දෙයක් තමාට සපුරා දිය හැකියයි රජතුමා සිතුවා මා එකඟයි ඔබේ ඉල්ලීම් කරන්න යයි රජතුමා කියා සිටියා මුලින් මට මගේ ජීවිතයේ ඉතිරි කාලය තුල නිරෝගීවම සිටීමට පිළියමක් දෙන්න මේ මුල් ඉල්ලීම ඇසු සැනකින්ම රජතුමාගේ මුහුණ සුදු මෙලිව ගියා දෙවනුව මට වියපත් වීම වැළැක්වීමට පිළියමක් දෙන්න මට ඕනේ මා දැන් මේ සිටින ආකාරයට හැමදාටම තරුණව ශක්තිමත්ව විසීමටයි රජතුමා මේ කෙසේවත් ඉටු කළ නොහැකි ඉල්ලීම් හමුවේ දෙනෙත පියාගත්තා තෙවනුව පියාණෙනි මට මරණය මඟ හරින්නට පිළියමක් දෙන්න මා මැරෙන්නට කැමති නැහැ මට උවමනා සදහටම ජීවත් වන්නයි රජතුමා මේ එකදු ඉල්ලීමක්වත් පුත්‍රයා වෙනුවෙන් ඉටු කරන්නට නොහැකි බව වැටහි හඬන්නට වුණා. ඔබ දන්නවා සිද්ධාර්ථ මට මේ එක දෙයක්වත් ඔබට දෙන්නට බෑ. යථාර්ථව සිතන්න මට දෙන්න හැකි දෙයක් ඉල්ලන්න. ඔබ ඉල්ලන ඕනෑම දෙයක් මම දෙන්නම්. තමාට තම පුත්‍රයාව අහිමිව යන බව මුල්ම වතාවට දැනුණු රජතුමා සැබවින්ම දැඩි කම්පනයකට පත් වුණා. පියාණෙනි ඔබ මට දිය හැකි ලෞකික භෞතික මානසික හැම දෙයක්ම දී තිබෙනවා මට ඉල්ලිය හැකි මා මේ සොයන දේම පමණයි ඔබට මේ ඉල්ලීම ඉටු කළ නොහැකි නම් මා යලිත් ඔබගින් අවසර ඉල්ලා සිටින්නේ නික්ම ගොස් තවුස්දම් රකින්නටයි මම ජීවිතයේ මේ තත්වයන් තුනට පිළියමක් පිළිතුරක් සොයාගත යුතුමයි රජතුමා තම හද ගැඹුරට එබී බලා වටහාගත්තේ තම පුත්‍රයාගේ ඉල්ලීමට ඉඩ දෙනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැති බවයි පුත මා ඔබට අවසර දෙන්නම් මාත් එක ඉල්ලීමක් පෙරලා කරන්නම් කුමක්ද පියාණෙනි කුමාරයා විමසුවා පුත ඔබ මේ தත්වයන්ට පිළියම් සොයාගත් විට ඔබ සොයා යන මෝක්ෂය සොයාගත් විට කරුණාකර පෙරලා මා වෙතට එන්න රජතුමා කියා සිටියා මා ඒ පොරොන්දුව සිහි තබා ගන්නම් මෙසේ කියා සිද්ධාර්ථ දනින් වැටි පියාණන්ගේ දෙපා වැන්දා තම පියාගේ කඳුළු තම ගෙල පිටුපසට වැටෙනවා සිද්ධාර්ථට දැනුණා ඉන් අනතුරුව සිද්ධාර්ථ බැගෑපත් ලෙස කුඩා මෑණියන්ගේ දැස් දෙස බලා සිටියා ගෞතමිය කුමරුගේ හිස අතගා වේදනාවෙන් කුමරුණී මගේ ආශිර්වාදයද ඔබට ලැබෙනවා යයි කීවේය. එතකොට යශෝදරා කුමරිය ඇයත් කුමාරයාට ආශිර්වාදය හා කැමැත්ත දුන්නාද පොන්නහිමි විමසයි. කුමාරයාගේ මේ දැනුම් දීමෙන් ඇති වූ කලබ ගෑනිය මැත්තේ මාත් එතන සිටියා. ඒ රාත්‍රියේම කුමාරයා තම දේවිය වෙතට ගොස් තම තීරණය සැලකලා යැයි අනුරුද්ධ හිමි පැවසුවා අපේ පුත්‍ර රාහුලට වයස මාස 4යි මට තවදුරටත් රැඳෙන්නට බෑ සොඳුර අප වසර ගණනාවක් තිස්සේ මේ මොහොත ගැන කතා කළා මෙය විශ්මයට කාරණාවක් නොවේයි ඔබ දැන් මට ඔබේ ආශිර්වාද දී මට යන්නට අවසර දෙනවාද කුමාරයා ඇසුවා කඳුලින් දැස පුරවාගත් කුමරිය "ඔව් මගේ ආදරණීය හිමියනි සසර ජීවිත ගණනාවක් මා හා සපමෙනි සහකරුවාණෙනි මා ඔබට ආශිර්වාද කරනවා" යයි කීවා ඔබ මේ සොයන පිළියම සොයාගන්න තෙක් ඔබ සතුටු නොවන බව මා දන්නවා ඔබ සතුටු නොවේ නම් මාත් කිසි දිනක සතුටු වන්නේ නැහැ. අපේ පුතුට ආශිර්වාද කර ඔබ ලැහැස්ති වූ විටක යන්න මා ඔබේ සලුපිලේ පිළියෙල කරන්නම් යයි කියා ඇය සිද්ධාර්ථයන් අතට මනාව බැඳි කොට්ටනියක් දුන්නා මා ප්‍රිය කුමරිය ඔබ මා සමග දීර්ඝ කාලයක් සසරෙහි ජීවත් වූවා. මා පිළිතුරු සොයාගත් විට පෙරලා එන්නම්. එය අප සෑම දිනාගේම ජීවිතවලට යහපතක් වේවි. යයි කුමාරයා කීවා. එනම් සිද්ධාර්ථ කුමාරයා රාත්‍රියේ සොරෙකුසේ හොර රහසේම මාලිගයෙන් පලා ගියා කියන කතන්දර සේරම බොරු ආනන්ද හිමි පවසයි හිතවත් කීකරු සැමේකු හා පුතෙකු සේ නික්ම යාමට පෙර ඔහු නිසි ආශිර්වාදයක් ලබා ගත්තා කුමාරයා ඒ රාත්‍රියේම පිටව ගියාද බක්කුල හිමි විමසයි ඔව් යශෝදරාවගේ ආශිර්වාද ලද සැනින් ඔහු අවසන් වතාවට තම පුතුව වඩා සිපගත්තා. අනතුරුව ස්ථාලයට ගොස් චන්නට කීවා අසු පිළිෙල්ල කරන්නටය කියා. ඒ සඳ පිරී එන රාත්‍රියේ කපිලවස්තු පුරවරයම නිදා සිටිද්දී සිද්ධාර්ථ තම සයින්දව අසු කන්තක මත නැගී චන්නත් සමගම නගරයෙන් නික්මුණා මුරකරුවන් ඔවුන්ට දොරටු හැරදී ආචාර කළේ මේ රාත්‍රී ගමන අසාමාන්‍ය දෙයක් ලෙස නොසිතමින් කන්තක අසු මේ දෙදෙනාව අනෝමා ගන්තරට ගෙන ගියා එතනින් කිසිම පැකිලීමක් නැතිව ගඟෙන් එතර වුණා කුමාරයා සිය අසිපතින්ම සිය කෙස් සිඳලූ කතාව ඔබ අසා ඇති ආකාරයට නිවැරදි චන්න හා පෙරලා කපිලවස්තුවට ඇවිත් දින කීපයකින් කන්තක අසු මිය ගියා. චන්න සිය ස්වාමියාගෙන් ඇසුවා ස්වාමීනි ඔබ වහන්සේ පෙරලා අප වෙත එනවාද කියා "ඔව් චන්න මා පෙරලා එනවා එවිට ඔබත් යලි මා සමගම එක්වනවා ඔබත් මාත් උපන්නේ එකම දිනෙයි කන්තක යශෝදරා කාලුදායි ආනන්ද අප හැම දෙනාම උපන්නේ එකම දිනෙයි මා සංසාර චක්‍රයේ නිමාව සොයාගෙන මේ දුක් නිවීමට මාර්ගය සොයාගෙන පෙරලා එනවා මාලිගයට ආපසු ගිහින් මගේ සලුපිලි පිය රජුන්ට පිළිගන්වන්න සියල්ල යහපත් බව පවසන්න චන්න පසුව කීවේ තම ස්වාමියා මේට පෙර කිසිදු දිනක මේ තරම් ප්‍රීතියෙන් සිටිනවා නොදුටු බවයි ඔහු සතුටු වූ බවත් ඒ සතුට ඉහවහා යන සතුටක් බවත් ඔහු තුල අදිෂ්ඨානය තීරණය නිර්වෘල් ආත්ම ශක්තිය තිබුණු බවත් චන්න කීවා දැන් තවුසෙකුගේ කසාවත් පොරවාගත් සිද්ධාර්ථ තම ළමාවියේ පටන් වූ මිතුරා හා සිනාසී ඔවුන්ට පිටුපා වන දහන දෙසට ඇවිද ගියා. ඔහුගේ ගමන රාජකීය ලේලාවෙන් පූර්ණ වුණා. දැස කඳුලින් පුරවාගත් හිතවත් රියකරු නිහඬවම සමුදුන්නා. ඒ අභිනිෂ්ක්‍රමණය තමා ශාසනයේ උපත ආනන්ද හිමි සිය කතාව අවසන් කරයි. ගරු හිමියනි අපි දැන් මතකට නවතිමු. හෙට අලුයම යලි සභාව රැස්වෙමු. මහා කස්සප හිමියන්ගේ මේ වදන් අනුව සියලු රහතුන් වහන්සේ කුටියෙන් නික්ම යති.